සාදු සාදු සාදු නමෝ තස්ස භගවතෝ අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු අයං කෝ චිත්ත ගහපති සීලවා කල්යාණ ධම්මෝ සචේ පනිදහිස්සති අනාගත මද්දානං රාජා අස්සං චක්කවත්ති සාදු සාදු සාදු සද්ධාවන්ත සත්පුරුෂ පින්වත්නි පින්වත්නි ඔබට අද මම කල්පනා කළා මේ ධර්මානුශාසනාවෙන් ඊටා වටිනා ධර්ම කාරණා කීපයක් ගැන ඔබට පාදා දෙන්න මේ දේශනාව පින්වත්නි සඳහන් වෙන්නේ සංයුත්ත නිකායේ සලාත් සලායතන වර්ගයේට දේශනාවේ නම තමයි ගිලාන සූත්‍රය ගිලාන කියලා කියන්නේ ගිලන් වීම. ලෙඩවීම, අසනීප වීම, රෝගාතුර වීම පිළිබඳව පදාල දේශනයක්. මේ කියන්නේ ගිලන් වෙච්ච කෙනෙක් මරණාසන්න වෙලා ඉන්න මොහොතක වෙච්ච සිද්ධියක්. හරි ලස්සන මන කතාවක් මේ දේශනාවට ඇතුළත් වෙලා තියෙනවා. ඊටාම වටිනා ධර්ම කාරණාවක් මේකේ අන්තර්ගත වෙලා තියෙනවා. ඒතර ගිලාන කියන කී වචනේ තේරුම තමයි ලෙඩවීම පාලියෙන් ගිලාන ගිලන් වීම පිළිබඳව අදාළ දේශනාව. මේකට පින්වත්නි මුල් වෙන්නේ ගෘහපතියෙක් ගිහි කෙනෙක්. හැබැයි මෙයා ගිහි කෙනෙක් කියවට සාමාන්‍ය ගිහි කෙනෙක් නෙවෙයි. යම්කිසි ආධ්‍යාත්මික දියුණුවක් ඇති කරගෙන තිබෙන බව පේනවා. අඩුම ගානේ සෝතාපන්න වෙලාවක් ඉන්නේ නැති. එහෙම නැතුණම් පින්වත්නි මේ වගේ අවබෝධයක් කෙනෙකුට තියෙන්න තියෙන විදිහක් නෑ. පින්වත්නි බුදුරජාණන් වහන්සේ නිකාලේ ගෘහපතියෙක් ගෘහපති කියලා කියන ගෙදරක අධිපතියෙක් වහ මූලිකයෙක් හිටියා. එයා ටික ටික කාලයක් ඉන්නකොට එයාට අසනීප වුණා රෝගාතුර වුණා. අසනීප වෙලා රෝගාතුර වෙලා මේක කියනවා ආබාධිකෝ හෝති දුක්ඛිතෝ බාලගිලානෝ ආබාධයෙන් පෙළුණා. දුක්ඛිතෝ ඒ ශේතු කොටගෙන අදුකටපත් වුණා. මාල්ල ගිලානෝ දැලිසිය ගිලන් වුණා. දැලිසිය ගිලන් වෙලා සිටිද්දී ඒ ගෘහපතිතුමා ළඟට රාත්‍රී කාලේ නොපෙනෙන ලෝකේ කණ්ඩායමක් එනවා. බලන්න පින්වත් මේ කාලේ මිනිස්සුන්ගේ ආධ්‍යාත්මික දියුණුවේ තියෙන මහා විශ්මය අද මිනිස්සුන්ට කියන හීනකින්වත් හිතෙන්නේ අද කාලේ මිනිස්සුන්ට මේවා හීනකින් පේන්නේ නැහැ. රාත්‍රී යාමේ නොපෙනෙන ලෝකේ කණ්ඩායමක් ආවා. දෙවිවරු මෙතන සඳහන් වෙනවා මේ දේශනාව පින්වත්නි ආපු දෙවිවරුන්ගේ ස්වභාවය. ඒ දෙවිවරුන්ගේ ස්වභාවය තමයි සම්බහුලා දේවතා ආරාම දේවතා සමහර දෙවිවරු ආරාම දෙවියන් ආරාම දෙවියන් කියලා කියන්නේ මල් උද්‍යාන පළතුරු උද්‍යාන වගේ උද්‍යාන වලට අධිපති අධිග්‍රහිත දෙවිවරු මේ කොටස් ඉගෙන මේ කියන්නේ මේ දේශනාවේ එතකොට මල් උයන් වලට පළතුරු ඇඟවලට අධිග්‍රහිත දිවරු මේ ගිලන් මිච්ච ගෘහපතිතුමා ළඟට ආවා. ඊට පස්සේ මේක සඳහන් වෙන වන දේවතා වනාන්තරවලට අධිග්‍රහිත දිවරු කොටසක් පැමිණියා. ඊළඟට රුක්ක දේවතා ගස් කුලන් වලට අධිපති මේ අධිග්‍රහිත දිවරු ගෘහපතිතුමා ළඟට ආවා. ඊළඟට කියන ඖෂධී තින වනස්පතිසු ඖෂධ ගස් වර්ග වලට අතිගරු දෙවරුනවා. ඒ ඖෂධීය වටිනාකමක් තියෙන ගස් වලට අධිග්‍රහිත දෙවිවරුත් කොටසක් මේ නිලං වෙච්ච ගෘහපතිතුමා ළඟට ආවා. ඒ සියලු දෙනාම ඇවිදින්න ඒගොල්ලෝ ප්‍රකාශ කරනවා ඒ දෙවිවරු මේ විදිහට. පණිදීහි ගහපති අනාගත මද්දානම් රාජ අස්ස චක්කවර්තීදී මේ දෙවිවරු මොකද කියන්නේ? මේ දෙවිවරු ඉල්ලීමක් කරනවා මේ ගිලන් වෙලා ඉන්න චිත්ත ගෘහපතියගෙන්. ඉල්ලීම තමයි පින්වත් ගෘහපතිතුමනි ඔබ අනාගතේ මරණයන් මත්තේ සත්මුති රජවෙන්න ප්‍රාර්ථනා කරන්ට කිව්වා. දැන් මේ ප්‍රාර්ථනා කරන්න කියලා ඉල්ලීමක් කරන්නේ කාගෙන්ද? ලෙඩ වෙලා මරණාසන්න වෙලා ගිලන් වෙලා ලෙඩ ඇඳේ ඉන්නේ මිනිස්සුකම් කරගෙනීමක්. අද කාලේ මිනිස්සු ලෙඩ වෙනකොට 100ක් පතක් තියෙනවද? සී කල්පනා තියෙනවද? සී කල්පනා නැහැ. ඔහේ නිකන් දාලා ඉන්නවා කියලා කොට වගේ. මරණාසන්නව බලන්න බොහෝ මිනිස්සුන්ට සී නැන්නේ. සී විකල් වෙලා. එතකොට මෙයා කොයිතරම් පිළිතුරු සිහියකින් හොඳ මානසිකත්වයකින් දැන් අර වගේ ඉල්ලීමක් කරන්නේ. එතකොට පින්වත්නි අපට එකකින් පේනවා බුදු බුදුරජාණන් වහන්සේ කාලේ හිටපු මිනිස්සුන්ගේ මානසික දියුණුව සුළුපටු එකක් නෙවෙයි. පුදුම සිහිනුවණකින් ඉඳලා තියෙනවා. ඒ සිහිනුවණ කියන එක පින්වත්නි ඉබේ බෝ වෙච්ච එකක් නෙවෙයිනේ. සිහිනුවණ මොකද කරන්න ඕනේ? සිහිය නුවණ දියුණු කරන්න ඕනේ. ඒ සතර සතිපට්ඨානය තුළ මනාකොට පිහිටලා ඒක කරගත්තොත් තමයි එයාට පිළිතුරු සිහියෙන් යුතුව පිරිසිදු මනසකින් යුතුව මැරෙන්න පුළුවන්. එතකොට ඒ පිළිතුරු සිහියෙන් යුතු මානසිකත්වයේ මිනිස්සුගේ ජීවිතේට මහා පුදුම වේදී වාසනාවක්. මහා පුදුම රැකවරණයක්. ආරක්ෂාවක්. ඒ මානසික දියුණුව මෙයාට තිබුණා. අනිත් කාලේ තමයි පින්වත් අපිට මේකෙන් හිතන්න පුළුවන් ඒ කාලේ මිනිස්සු දෙවිවරුත් එක්ක ගනුදෙනු කරලා තියෙන බව. අද කාලේ මිනිස්සුන්ට දෙවි කෙනෙක් හීනෙන්වත් පේනවද? අද ඉන්න හොඳලට හීනකින්වත් මේක පේනවද? අඳුම ගානේ දෙවිවරුන්ගේ උණුසුම අද මිනිස්සුන්ට දැනෙන්නේ ඇයි මිනිස්සු ගුණ ධර්ම වලින් මහා ප්‍රපාතයකට වැටිලා මිනිස්සු ගුණධර්ම වලින් පිරිහින්ට පිරිහින්ට දේවෘත් එක තියෙන සම්බරතාව බිඳ වැටෙනවා. හොඳට පොතේ තියාගන්න. කුම්බාණ්ඩේ කුසාචේ ප්‍රේතේ කවු තමයි. ළඟට. වෙනනම් ලඟ වෙන්නේ කවුරුවක්. ඒ තරම් දූෂිතයි. ඉරිසියාව, වෛරය, ක්‍රෝධය, පලිගැනීම, කාම ආසාවෙන් උමතු වෙලා පිස්සු වගේ. උමතු රෝගී එතකොට ඉබඳු දූෂිත මනසකින් ජීවත් වෙන මිනිස්සු අතරට දෙවියන්ගේ ආගමනයක් නෑ. සැලකිල්ලකුත් නෑ. අහක බලාගෙන ඉන්නේ මේ කාලේ. බලන්නේ දෙවිවරු බලන්නේ හදන්නේ එන්නේ ගනුදෙනු කරන්නේ ආරක්ෂා කරන්නේ ගුණ ධර්ම තියෙන මිනිස්සුත් එක්කයි ගනුදෙනුව. සීලාදී ගුණ ධර්ම තියෙන මිනිස්සුත් එක්ක තමයි දෙවියන්ගේ ළඟ දෙනු තියෙන්නේ. ඒ කාලේ එහෙම වුණා. ඒ කාලේ මිනිසුන්ගේ ඒ කාලේ මිනිසුන්ගේ ගුණධර්ම දියුණු මට්ටමක තිබුණා. ආධ්‍යාත්මික වශයෙන් මහා පුදුම විප්ලවයක් මිනිසුන්ගේ ජීවිතවල සිදු වුණා. ඒ නිසා අපට පේනවා දෙවිවරුන් සමග විශාල සම්බන්ධතාවයක් සහයෝගයක් තිබිලා තියෙනවා. ඉතින් මේ වෙලාවේදී අර වගේ මේ දෙවි දෙවිවරුන් මේ වගේ ඉල්ලීමක් කළාට පස්සේ ආරාධනාවක් කළාට පස්සේ මොකක්ද ආරාධනාව? චිත්තගෝපතිතුමනි ඔබ මරණාසන්නට වෙලා ඉන්නේ මරණයෙන් පස්සේ ඔබ අනාගතේ ශක්තිත වෙන්න ප්‍රාර්ථනා කරන්න කිව්වා. පැතුමක් කරන්න කිව්වා. එහෙම කීවට පස්සේ චිත්ත ගෝපතිතුමා මේ දෙවිවරුන්ට ප්‍රකාශ කරනවා තම්පි අනිච්චං නිවුරුනි ඒකත් අනිත්‍යයි ඒක ඒකත් අනිත්‍යයි සම්පි අද්දුවන් නිවුරුනි ඒකත් අස්තිරයිනි ඊළඟට කියනවා සම්පි පහය ගමනියම් නිවුරුනි ඒකත් අතහැර යන්න ඕනේ ඒකත් දාලා යන්න ඕනේ කියනවා ඒතර මේ ප්‍රකාශ වලින් අපට පේනවා චිත්ත ගෘහපතියා සාමාන්‍ය කෙනෙක් සාමාන්‍ය කෙනෙක් නෙමෙයි හොඳ මානසික දියුණුවක් ඇති කරගත්තු හොඳට අනිත්‍ය සංඥා වඩපු යම්කිසි ආධ්‍යාත්මික දියුණු ඵලයක හිටපු තාත්ත කෙනෙක්. එම් ප්‍රකාශ කළාට පස්සේ ඊට පස්සේ නමස ප්‍රකාශ කරනවා මේ විදිහට. දැන් එහෙම කියවට පස්සේ පින්වත්නි මේ වට වෙලා ඉන්නව කොටසක්. ඒ වට වෙලා ඉන්නේ ඇඳ වටේ ඉන්නව පිරිසක්. ඒ තමයි මේ gedara මේ චිත්ත ගෘහපතියාගේ ගෙදර නේද ඇයෝ. යාළු හිත මිත්‍රාදීන් වට වෙලා ඉන්නවා. ඒතකොට පෙනෙන ලෝකේ කොටසක් ඉන්නවා බලාගෙන නොපෙනෙන ලෝකේ තව කොටසක් ඉන්නවා. අර ඥාතීන්ට ඥාතීන්ට හිත මිතුරන්ට මේ දෙවුරු පේන්නේ නැහැ. දෙවුරු පේන්නේ අර ගෘහපතියට. ඊට පස්සේ අර අර විදිහට කතා කරලා කියවට පස්සේ ඒකත් අනිත්‍යයි. ඒකත් අස්තීරණිය. ඒකත් දාලා යන්න වෙන්න ඕන කියනකොට අරගොල්ල මූණට මූණ බලාගත්තා. ඒගොල්ලන්ට හරි පුදුමයි. ඒගොල්ලෝ කල්පනා කරා මොනවද මේ හොඳ දොඩවන්නේ. අද කල්ම තේමන කෙනෙක් මරණාසන්න වෙලා ඉන්නකොට දොඩවනවනේ. දොඩවන හිතන මේ සිහි සිහි විකල් වෙලා. අද නම් හරිය කතාව. අද බොහෝ පිරිසක් මරණාසන්න ලද්දේ දෙව්වොත් ආයි කතා කරන්න දෙයක් නැහැ කි සිහි සිහියේ නුවණ දුර්වල වෙලා තමයි මරෙන්නේ. සිහි විකල් වෙලා තමයි දොඩවන්නේ. එතකොට මේගොල්ලෝ කල්පනා කළා අනේ මේ චිත්ත ගෝපතියගේ හිතේ හිත විකල් වෙලා සිහි කල්පනාව නැති වෙලා වෙන්නේ මේ දොඩවන්නේ කියලා අර ඥාතීන් හිත මිතුරන් කල්පනා කළා. ඊට පස්සේ ඥාතීන් කී ප්‍රකාශ කරනවා සතින් අය්‍ය පුත්ත උපක්ඛේහි ආනි පුත්‍රයේ සිහි පිටව ගන්න. ඒතකොට මේගොල්ලෝ කල්පනා කරේ මෙයා සිහින් නෙවෙයි ඉන්නේ කියලා. ඒකේ යම් කිසි දෙයක් ප්‍රකාශ කළානේ. ඒ ප්‍රකාශ කරපු දේ මේගොල්ලන්ට ඒක සම්බන්ධ වුන්නේ නැහැ. මේගොල්ලෝ ප්‍රශ්නේ නෙවෙයි ඒක. ඒක දෙවිවරුන්ට දුන්න පිළිතුරක්. නිසා මේගොල්ලෝ කල්පනා කළා මේ නම් දඩුවනවා. ඒ නිසා කියනවා ආර්ය පුත්‍රය ඔබ සිහිය පිටුවා ගන්න. මා විප්පලීසි නන්දොඩවන් එපා කිව්වා. නන්දොඩවන් එපා කිව්වා. එහෙම කියවට පස්සේ ප්‍රකාශ කරනවා මේ විදිහට දැන් සිදුවෙච්ච සිදුවීම චිත්ත ගෘහපතියා ඥාතීන්ට ඒ හිතමිතුරන්ට ප්‍රකාශ කළා. ප්‍රකාශ කරනවා මේ ඥාතිවරුනි හිතමිතුරුනි මගේ ළඟට මේ වගේ දෙවිවරු ආවා. ඇවිදින් ඉන්නවා. ආරාම වලට අධිපති අධිග්‍රහිත දෙවිවරු, වනාන්තර වලට අධිපති දෙවිවරු, ඒ වගේම රුක්ෂ ගස් වලට අධිපති අධිග්‍රහිත දෙවිවරු, ඖෂධීය ගස් වලට අධිපති දෙවිවරු මේ නැවතිල්ල මට ආරාධනාවක් කළා. මට කරපු ආරාධනාව තමයි පින්වත් ගෝපතියනි මරණයෙන් පස්සේ අනාගතේ ශක්ති රජ වෙන ප්‍රාර්ථනා කරන්ට කියලා කීවා. ඒ කියපු කාරණාවට ඉල්ලීමට තමයි මම ප්‍රකාශ කළේ සම්පි අනිච්ඡං ඒකත් අනිත්‍යයි සම්පි අද්දුවං ඒකත් අස්තිරයි සම්පි පහය ගමනීයං ඒ සියල්ල අතහැරගෙන යා යුතුමයි කියලා මම ඒ අයිතයි ප්‍රකාශ කළේ ඒ කාරණා මුල් කරගෙන කිව්වා එහෙම කිව්වට පස්සේ නැවතත් මේ ප්‍රකාශ කරනවා ඒ රුක්ෂ දේවතාවෝ ඒ රුක් වෘක්ෂ දේවතාවෝ වනාන්තර වලට අධිපති දෙවිවරු ඒ ඖෂධ ගස් වලට අධිපති දෙවිවරු ආරාම වලට අධිපති දෙවිවරු නැවත මේ ගෝපතිතුමාට කලින් ආරාධනාවම කළා කලින් ආරාධනාව තමයි මේ විදිහට කියනවා අයංකෝ චිත්ත ගහපති සීලවා චිත්ත ගෝපතිතුමනි ඔබ මහා පුදුම සිල්වතෙක් එතකොට මෙයා සාමාන්‍ය කෙනෙක් සාමාන්‍ය කෙනෙක් නෙවෙයි එහෙමනම් අපිට පේනවා දෙවිවරු කැමති සිල්වත් වෙලා ඉන්න අයට. සිල්වතුන්ට තමයි දෙවිවරුන්ගේ අනුග්‍රහය දෙන්නේ. සද්දේන්දු පවා පින්වත්නි අපි දන්නවා ධර්මයේ සඳහන් කරනවා සිල්වතුන්ට වන්දනා කරනවා. දවසක් සද්දේන්දු මනුස්ස ලෝකයේ පැත්තට හැරිලා වන්දනා කළා. සෝසරයා. වන්දනා කළාට පස්සේ සද්දේන්දුගෙන් මාතලී දිව්‍ය පුත්‍රයා අහනවා ස්වාමීනි දෙදෙවලුට අධිපති වෙච්ච ඔබ වහන්සේ කාටද මේ වඳින්නේ? ඒ වෙලාවේදී සක්දෙවිඳු ප්‍රකාශ කළා මම මේ වඳින්නේ මේ ගහට්ටා පුණ්‍ය කරා සීලවන්ත උපාසක. සම්මේන දානං පෝසින්ති තන් නමස්සාමි මාතමි. මාතමි මම මේ වන්දනා කිලි මිනිස් ලෝකේ සීලවන්තව අමුදරුව පෝෂණය කරන අය ඉන්නවා. ගුණධර්ම ආරක්ෂා කරගෙන පෞල් ජීවිත ගත කරන අය ඉන්නවා. ආන් ඒ අයට මගේ වන්දනාව කිව්වා. එහෙනම් පින්වත්නි දෙවිවරුන්ට කන්නලව් කළාට පළතුරු වට්ටි තිබ්බට දුම් ඇල්ලුවාට දෙවියන්ගේ රැකවරණේ තියෙනවද? ඒ වගේ දේවල් කළාට දෙවියන්ගේ රැකවරණේ නෑ. දේවාල වලට ගිහිල්ලා මූණේ අලු ගාගෙන, නල්ලේ අලු ගාගෙන, මෙතන බිම වැටිලා, ධනින් වැටිලා නේද? කුණු වෙච්ච පළතුරු වට්ටි තියලා, සල්ලි තියලා පාම් පත්තු කොල්ල කපුරු පත්තු කොල්ල දුම් අල්ලලා යාදින්නා කලාට දෙවරු නෙමෙයි බලන්නේ. දෙවරු අහක බලනවා. ඒ මිසදිට දෙවිවරුන්ට මේ යාඥා කරන්නේ. ඒක දෙවියන්ගේ අනුග්‍රහයක් තියෙන්නේ. දෙවියන්ගේ ආශිර්වාද තියෙන්නේ නම් කොහොමද? මිනිස්සුන්ගේ ගුණධර්ම මත සීලේ මත ඒ අයට තමයි දෙවියන්ගේ පිළිසරණ රැකවරණේ ආරක්ෂාව ඇල්ම බැල්ම. වෙනනම් ක්‍රමයක් නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල මිනිස්සුගේ වටිනාකම තියෙන්නේ මිනිස්සුගේ ගුණධර්ම වල. ඒ ගුණධර්ම වල වටිනාකම නිසා තමයි දෙවිවරුන්ගේ පවා ඇල්ම ඇති වෙන්නේ. ආශිර්වාදය ඇති වෙන්නේ. එතකොට මෙයා මේ දෙවිවරු ප්‍රකාශ කළා මේ ගෘහපතිතුමනි ඔබ ඔබතුමා සීලවා හරි සිල්වත් කෙනෙක්. ඊළඟට කියන කල්යාණ ධම්මෝ යහපත් වූ ධර්මයෙන් යුක්තයි. එතකොට ගෘහපතිතුමනි සචි පමිදිස්සති අනාගතමත්තාන රාජාස රකවතිති. ඔබේ කාන්තීන්ම ප්‍රාර්ථනාවක් කළොත් අනාගතේ සක්විත රජ වෙන්න ඒක පළ දෙනවා කිව්වා. ඒක කළ දෙනවා කියලා. ඊට පස්සේ ප්‍රකාශ කරනවා මේ දෙවිවරු ඉජ්ජස්සති සීලවතෝ චේතෝ පනිදී. ඒක හරි ලස්සන ප්‍රකාශයක් වෙනවාද මොකද්ද? ඉජ්ජස්සති සීලවතෝ චේතෝ පනිදී. සිල්වත් නම් චිත්ත ප්‍රාර්ථනා ඒකාන්තයෙන්ම සඵල වෙනවා. දැන් අපේ මිනිස්සු හරියට ප්‍රාර්ථනා තියාගෙන ඉන්නවානේ. එක එක ප්‍රාර්ථනා තියාගෙන එක එක තැන්වල දුවනවා. ඒ ප්‍රාර්ථනා කළාට මිනිස් ප්‍රාර්ථනා කරන්නේ දුස්සීලක මේ කිඟා බැහැ. සමහර ප්‍රාර්ථනා හොඳ වෙන්න පුළුවන්. හැබැයි දුස්සීලව තමයි පතන්නේ. ඒක ප්‍රාර්ථනා ඉටු වෙන්නේ පින්වත්නි දුස්සීලකමත් එක්කනේ. ඒක උනට මතක තියාගන්න. ලෝකයේ මිනිසුන්ගේ ප්‍රාර්ථනා ඉටු වෙන්නේ හොඳ ප්‍රාර්ථනා ඉටු වෙන්නේ මිනිසුන්ගේ ගුණ ධර්ම තුලින්. ගුණධර්මයක් එක්ක හොඳට සීලාදී ගුණධර්ම ආරක්ෂා කරගෙන මානසිකයට පුළුවන් නම් සුබ ප්‍රාර්ථනාවක් කරන්න. ඒ කාන්තේම පළ දෙන්නවා. දැන් දරුවෝනේක මවරුන්ට අපි දෙන උපදේශය තමයි හොඳට සීලවත් වෙන්න. සීලවත් වෙලා මහා සෑයට යන්න. ජීවිතේ මහා සෑයට පූජා කරන්න. පූජා කළා ප්‍රාර්ථනා කරන්න. ඒ කාන්තේම පළ දෙනවා. හොඳට සිල් රකින්න. හොඳට ගුණවත් වෙලා ජයසීමා බෝධින් වහන්සේ ළඟට ගිහින් ප්‍රාර්ථනා කරන්න. ඒකාන්තයෙන් පළ වෙනවා. කරලා බලන්න. හැබැයි කරන්න තමන් තමන් ඒකට සුදුසුක් වෙන්න ඕන. ඒ සුදුසුකම කියන්නේ මේ සීල ආදී ගුණ තම ජීවිතය තුළ ආරක්ෂා කරගන්න එක. ප්‍රාණඝාතයෙන් වැළකී සිටීම තමන් ජීවිත ආරක්ෂාවක්. සොරකමින් වැළකී සිටීම, වැරදි කම්සු නිදීමින් වැළකී සිටීම, මුසාවින් වැළකී සිටීම, සුරාවින් වැළකී සිටීම මිනිස්සුන්ගේ ආධ්‍යාත්මික ගුණ තුලින් මේ මිනිස්යාට තමන්ගේ ජීවිතය තුළ ප්‍රාර්ථනාවක් සඵල කරගන්න පුළුවන්. ඒ තුලින්. ඒ නිසා තමයි මේ විවරු කියන්නේ ගුරුපතිතුමනි ඔබ හරි සීලවන්තයි. ඔබ හරිම කල්යාණ ධර්මයේ යුක්ත කෙනෙක්. ඒ නිසා ඔබේ චිත්ත ප්‍රාර්ථනා යම් කිසි ප්‍රාර්ථනාවක් ඔබ කළොත් ඒ කාන්තයෙන් මේක ඉජ්ජිස්සති ඉෂ්ට වේවීම. එහෙම කිව්වට පස්සේ නැමත මේ දෙවිවරුන්ට චිත්ත ගෘහපතියා යලි ප්‍රකාශ කළා. මොකද යලි ප්‍රකාශ කරන්නේ? කලින් ප්‍රකාශයෙන් කළා. ඒ කලින් ප්‍රකාශයෙන් තමයි ඊළඟ සඳහන් වෙනවා සම්පි අනිච්ඡං දෙවිවරුනි ඒ සක්විති රජ වෙනවා කියන එකත් අනිත්‍ය ස්වභාවයක්. ඒක සදාකාලික එකක්. සදාකාලික තනතුර නෙවෙයි. එතකොට තම්පි අද්දුවන් ඒක ස්ථිර සාරෝ පවතින තනතුරක් නෙවෙයි. තම්පි පහාය ගමනියන් ඒ සියල්ල අතහැර යා යුතුයි. ඒතර මිනිස්සුන්ගේ ජීවිතවල මේ අනිත්‍ය සංකල්පනා වැඩිලා නිසා තමයි පින්වත්නි බොහෝ විට මේ ජීවිතවල ප්‍රශ්න වැඩි. අරුබුද වැඩි, කලකෝලාල වැඩි. මිනිස්සු පිස්සු වගේ. මිනිස්සු නොමරණ මිනිස්සු වගේ හැටියට තමයි ජීවත් වෙන්නේ. දැන් බලන්න දේශපාලනේ පොඩ්ඩක් අරගෙන මිනිස්සු දේශපාලනේ නිසා බලයක් නිසා මිනිස්සු මුලා වෙලා බලයට මොන තරම් අපරාධ කරනවද මේ తాවකාලික දෙයකටනේ తాවකාලික තනතුරකට తాවකාලික බලයකට මිනිස්සු කොයිතරම් අපරාධ කරනවද මිනිස්සු කොයිතරම් බොරු කියනවද මිනිස්සු කොයිතරම් වැරදි විදිහට සල්ලි හම්බ කරලා විලදම් කරනවද මිනිස්සු කොයිතරම් සඳකාට බොණ්ඩ දෙනවද මේ අහිංසක මිනිස්සු ගෙවල් වල බොණ්ඩ දෙනවද මොනවද මේ කල්ප ගානක් නිදවන්න සිදුවන කර්ම රැස් කරන්නේ කොච්චරම මිනිස්සුන්ගේ පණි ගන්නවද දේශපාලනය කරන්න ගිහින් කොච්චර මිනිස්සු ගේපල විනාශ කරනවද? නේද? මේවා වෙනවද නැද්ද? වෙනවා. එතකොට මිනිස්සු මේ తాවකාලික දෙයක් වලින් කරන්නේ සංසාරේ කල්ප ගාන කර්ම වශයෙන් නිදවන්න තියෙන අකුසල කර්ම. කල්ප ගානක් නිදවන්න ගැනීම කරගන්නා తాවකාලික බලයක් වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල අපි ජීවත් වෙන කාලය තුල අපි ජීවිතයේ తත්වය තේරුම් අරගෙන අවබෝධ කරගෙන ජීවත් වුණොත් අපිට පින්වත්නි අපේ ජීවිතේ වැරදි පාරකට හැරෙන්නේ වැරදි අදහසක් මත අපි ක්‍රියාත්මක වෙන්නේ වැරදි සංකල්ප ඇති වෙන්නේ දුසිරිතට අපි වැටෙන්නේ ශීලාචාරකමට සදාචාරාත්මක සීලවන්ත මිනිසු ජීවත් වෙන්න පුළුවන් මේ ධර්ම මාර්ගය කෙනෙක් ප්‍රගුණ කරගෙන ගියොත් එයාට තේරෙනවා මේක වැරදි මේක වැරදි මේක කුසල් මේක අකුසල් කියලා තෝරාම් බේරාගෙන ඒ වලින් එයා ගානට බේරි බේරි යනවා. එතකොට ඒ කුසල් අකුසල් ගැන දන්න නිසා. ඒතර නිත්‍ය අනිත්‍ය බව දන්න නිසා. එයා අනිත්‍ය ස්වභාව තේරුම් අරගත්තු නිසා. එයා දන්නවා මේ ලෝකේ ලැබෙන දේ, ලැබෙන්න තියෙන දේවල් සියල්ලම වෙනස් වෙන පදනමක් මත තියෙනවා. ඒ වෙනුවෙන් මම මගේ කයින් මම අකුසල් කරන්නේ. අනිත්‍ය වූ දෙයක් නේ මම වචනයෙන් අකුසල් කරන්නේ අනිත්‍ය වූ දෙයක් නේ මම හිත හිත කෙලසන්නේ කියලා අවබෝධයෙන් යුතුව එයා ගාන ත්‍රස්තන ගමන යනවා ඇස්තින කෙනෙක් පාර යනවා වගේ ඒ අනතුරු ගල් ගොඩවල් වලවල් බේරි බේරියා නිවැරදිව යනවා වගේ මේ අනිත්‍ය ස්වභාවය තේරුම් ගන්න කෙනා ධර්මතාවය තේරුම් ගන්න කෙනා මේ ජීවිතයේ අකුසල් වලින් බේරිලා අකුසල් වලට වැටෙන්නේ නැතුව කුසල් ටික දිනු කරගෙන ගානට යනවා. ඒතකොට අනිත්‍ය ස්වභාවයේ තේරිච්ච නැති ධර්මතාවයේ තේරුම් ගන්න බැරි වෙච්ච මිනිස්සු හරියට අන්ධය වගේ. මේ හැප්පි හැප්පි. ගස් කල් වල හැප්පි හැප්පි. වලගොඩවල් වල වැටි වැටි යනවා. බේරෙන්න බෑ. අන්න ඒ වගේ. ඒතර මේ ලෝකෙ මිනිස්සු පින්වත්නි තමන්ගේ ජීවිතේ සැප විඳින්න తాවකාලික සැපයක් වෙනින් කොයිතරම් ජීවිතේ මිනිස්සු අකුසල් කරනවද ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තියෙන්නේ මිනිස්සුගේ සීලය තුල තමයි මිනිස්සුගේ ආරක්ෂාව රැකවන්නේ තියෙන්නේ. ඉතින් මේ දේශනාව ඊළඟට කියනවා ඒ අනිත්‍ය ස්වභාවය අවබෝධ කරගත්තු කෙනෙකුට එයා පින්වත්නි කොයිම වෙලාවකවත් අනිත්‍ය වෙලා යන දෙයක් තුළ එයාගේ හිත රැඳෙන්නේ. මරණාසන්න වෙච්ච වෙච්ච කෙනෙකුට පින්වත්ටි අද කාලේ මේ වගේ දෙයක් කියෙවිද? ළඩ වෙච්ච කෙනෙක් මරණාසන්න වෙච්ච කෙනෙක් කවදාවත් අද කාලේ නම් මේ වගේ දේවල් ප්‍රකාශ වෙයිද? කලාතුරකින් තමයි වුණොත්. හරි දුර්ලභ සිදුවීමක්. බොහෝ මිනිස්සු අපි දන්නවා මරණාසන්න වෙනකොට කෙනෙක් අහනකොට ප්‍රශ්න වලට පිළිතුරු දී ගන්නවත් අහන ප්‍රශ්නයකට පිළිතුරු දෙන්න සී කල්පනාවක් නෑ. සමහර අය නන්දොඩවනවා. Taman අල්ලගත්තු දේවල් ගැන කියවනවා. දරුවෝ ගැන කියවනවා. එතකොට ගෙවල් දොරවල් ගැන කියවනවා. ඊළඟට හංගපු සල්ලි ගැන කියවනවා. ඒ වගේ සී විකල් වෙලා තමයි බොහෝ තුමරින්නේ. එකම්ම කෙනෙක් මරණාසන්න වෙලා දරුවෙකුට කීවා කොල්ලනේ කෙල්ලනේ මම මැරෙන්නේ මහගෙදර. ඒ සී කල්පනාව තියෙන වෙලාව තමයි මම කිව්වේ මම මැරෙන්නේ මාගෙත මට මාගෙතෙන් මැරෙන්නේ ඉඳ දීපල්ලා කිව්වා. එතකොට උන්දගේ කල්පනාව තිබුණේ මහගෙතට මැරෙන්න. ඔන්න එන ප්‍රාර්ථනාව. ඒක එක දියුණු මානසිකත්වයක්ද? එවැනි දියුණු මානසිකත්වයක් නෙවෙයි. ඒක ඒක ලාමක ආසාවක්. ඊට පස්සේ මේ අම්මා අසනීප වුණා. දරුවෝ ටික අරගෙන ස්පිතාලේ යන්න හැදුවා. ඊට පස්සේ කිව්වා මේ ධර්ම කොල්ලනේ කිල්ලනේ මට මෙහි මැරෙන්න ඕන මහාගදෙන් මැරෙන්න ඕන මම තියපියව මම නාත්තුපියව කිව්වා ඊට පස්සේ මම එහෙම හොගෙන දරුවෝ මොකද කරේ අම්මා වරගෙන ස්පිටල් අරගෙන ගියා අරගෙන ගියාට පස්සේ මේ අම්මට අමාරු වෛද්‍යවරු කිව්වා මේ අම්මට අමාරු මම නතර කරන්න කිව්වා ඊට පස්සේ නතර කළා ටිකක් හවස් වෙනවා සිහි කල්පනා වෙනස් වුණා රැවිලා ආයි ටිකක් සිහි ආවා ඇස්සල්ලා බැලුවා ළඟ හිටිය ලොකු දුර කිල්ලේ මම මේ කොහෙද අම්මා ස්පිතාලේ තොපියන මාව එක ගියේ නෑ එහෙනම් කීවා ඇස්තේ උඩ ගියා මරුණා මැරිලා ගිහින් උපන්නේ කොයිද? ඒ ගෙදර මල යක්ෂණියක් අදටත්. ඒ දුවට වැහෙනවා. අම්මා. වැහුණට පස්සේ කෙල පෙරාගෙන කෑ ගහගෙන බිම ඇඳගෙන වැටෙනවා දුව. කෑ ගහලා කියන මට පින් ගන්න බෑ බොලව් මම මම යක්ෂණියක් කියන්නේ. මට පින් ගන්න බෑ මම යක්ෂණියක් කියනවා. පින් ගන්න බැරි යක්ෂණියක්. එතකොට පින්වත්නි බලන්න වැරද්දේ කවුද? දියුණු නොකළ හිත වැරද්දුවා. එතකොට අභ්‍යන්තරයේ තියෙන මේ රාගය තමයි මතුවෙන්නේ. ආසාව මතුවෙන්නේ, ලෝභය මතුවෙන්නේ, කෝපය මතුවෙන්නේ, වෛරය මතුවෙන්නේ. පිටින් එනව නෙවෙයි. ප්‍රහාණී නොකළ කෙලෙස් කොයි මොහොතේ මතු වෙනවද කියන තමාවක් දන්නේ ඒකයි මේකේ තියෙන අවදානම ප්‍රහාණය නොකළ කෙලෙස් සිටේ තියෙනවා ඇඟ පිරිසිදුනාට මේ සිංගි හිත පිරිසිදුනේ ඇඟ පිරිසිදු කරන් තමයි ජීවිත කාලෙ මිනිස්සු කැප වෙන්නේ. මානසික වෙන්නේ. ඇඟ හදා ගන්න, ඇඟ ලස්සන කරන්න, ඇඟ පාට කරගන්න, ඇඟ හැඩ කරගන්න. හැබැයි චිත්ත චිත්තට පිළිසරණක් නෑ. හිතට ඕන පිළිසරණ නැතුව මිනිස්සු මැරෙන්නේ. එහෙම නෙවෙයි මැරෙන්නේ. එහෙම තමයි මැරෙන්නේ. හිතට පිළිසරණක් නැතුව හිත දූෂිත කරගෙන වරනට පස්සේ පරලොව ජීවිතයේ පිළිබඳව යාට සෝචනීය අනතුරක් පමණයි ඉතුරු වෙන්නේ. ඒ දුගති සුගතිය නෙවෙයි. ඒ නිසා ඒ අනිත්‍ය ස්වභාවය හොඳට වටහා ගන්න පින්වත් ජීවත් වෙනකොට මේ ලැබිච්ච දේවල් මට වෙන මගෙන් වෙනස් වෙන්න පුළුවන්. මම හදාගන්න දරුවෝ මගෙන් මට අහිමිවෙන්න පුළුවන්. දරුවෝ දාලා මට යන්න වෙන්න පුළුවන්. මාව දාලා දරුවන්ට යන්න වෙයි. කියන්න බෑ. මාසතු සියල්ලම තියෙන්නේ අස්තිර වූ පදනමක් මත තියෙන ඒ අනිත්‍ය සංඥාව උදේ හසවනඳ. එයාට සතුටින් ඉන්න පුළුවන්. එතකොට බුදුරජාන් වහන්සේ වදාළේ මේ ජීවිතේ අපි ගත්තොත් මේ භෞතික දේවල් වෙනස් වෙනා වගේම මේ තමන්ගේ ජීවිතේ තමන්ගේ ජීවිතෙත් සියල්ල මේ වෙනස් වෙන පදනමක් මත තියෙනවා. බුදුරජාන් වහන්සේ වදාළන සබ්බේ සංඛාරා අනිච්චා. සංස්කාර කියන්නේ අනිත්‍ය දෙයක්. හැබැයි ලෝකේ හිතාගෙන ඉන්නේ නිට්ටයයි කියලා. නිට්ටය සංකල්පනාවේ මේ ඉන්නේ. බොහෝ අය නිත්‍ය සංකල්පනාවේ ඉන්න කෙනාට අනිත්‍ය වෙනකොට මෙයා එයා හඬා වෙලපෙනවා ශෝක වෙනවා අපියක් ගසා ගන්නවා සීදිවි හානි කර ගන්නවා පිස්සු වැටෙනවා මුමුතු වෙනවා ඇයි අර වෙනස් වීම දරා ගන්න බැහැ අර වෙනස් වීම කියන දේ මොකට අයිති එක අපිට කරන්න තියෙන එක ඒ ධර්මතාවයේ මට කුරුමයි කියන අවබෝධය පිහිටන්නේ. මම මේ මම මේ ධර්මතාවයෙන් පිටපැනපු කෙනෙක් නෙවෙයි. මම මේ අනිත්‍ය වූ ධර්මතාවයට යටත් කියන මේ දියුණුව, මේ සංකල්පය ස්ථාපිත කරගන්න ඕන තමන්ගේ මනස තුළ. අනිත්‍යකට තමයි අනිත්‍ය ලෝකේ අනිත්‍ය බව තේරුම් අරගෙන සතුටින්, සැනසීමෙන්, සුවයෙන් ජීවත් වෙන්නේ. එයා වෙනස් වෙන දෙයක් හැමේ සසල වෙන්නේ වෙනස් වෙන දෙයක් හැමේ කම්පිත වෙන්නේ එයා ස්ථිරව යාගේ හිත රැකගෙන යා ඉදිරියට යනවා සමහර අම්මලා තාත්තලා ඉන්න ජීවිත කාලෙම කඳුළු බනවා නැති වෙච්ච දේවල් ගැන හිතේ අනේ මගේ දරුවෝ දාලා ගියා දැන් අවුරුදු අවුරුදු 10ක් වෙනවා. අනේ මගේ දුව දාලා ගියා අවුරුදු 5ක් වෙනවා කියලා ජීවිත කාලෙම අඬන මව්වරු අපට හම්බෙලා තියෙනවා. ඒක හරිද? ඒක වැරදි. මේ සංසාරේ අපට කොච්චර දරුවෝ ඉන්නද? මනුස්ස ලෝක විතරද? නෑ. තිරිසන් ලෝකවල දරුවෝ. කොච්චර හම්බෙන්නද අපට දරුවෝ? මේ සංසාර ගමනේ අපට කී වතාවක් මව්වරු වෙන්න ලැබෙන්නද? කොච්චර අම්මලා ලැබෙන්නද? මේ සංසාර ගමනේ අපට කී වතාවක් අපට තාත්තලා වෙන්න සිද්ධ වෙන්නද? කොච්චර තාත්තලා ඉන්නද? මේ සෝචනීය සංසාර ගමන කොච්චර දැසින් කඳුළු ගලා බසින්දද මහා සාගරේ ජලයට වඩා වැඩි කියන මේ සසරේ අඬපු කඳුළු සත් ලෝකවල අපි ඉපදලා ඉන්න කාලේ අපි කොච්චර බිලි කැපුම් කන්දැන්ද බුදුරජාන් වහන්සේ වදාළ සත් ලෝකවල ඉන්න කාලවල බිලි කැපුම් කෑවට පස්සේ ඒ බිලි වලින් ගලාගෙන ගියේ රුධිරය එකතු කළොත් සතර මහා සාගරයේ යලියට වැඩි කීවා. කොච්චරනම් අපි ජීවිත කිරිසම් අපාවල කොච්චර ජීවිත අපි පිළිකපුම් කාලා. ඒ සියලුම ජීවිතවල අපි මේ අනිත්‍ය අපි සිද්ධ වුණා අපේ ජීවිතවල. අනිත්‍ය සිද්ධ වුණා. අස්තිර බව සිද්ධ වුණා. වෙනස් වීම සිද්ධ වුණා. හැබැයි අපි එක දෙයක් කළේ නෑ. මොකද්ද? අවබෝධ කිරීම. අපි කලේ නැති අපි අතරින් මොකද අවබෝධ කිරීම. ඒක අතහැරිය. එතකොට අපිට කරන්න තියෙන්නේ අනිත්‍ය බව සංස්කාරයන්ගේ වෙනස් වෙන ස්වභාවය අපි දන්නේ නැහැ. කොයි වෙලාවෙද ඒක අනිත්‍යයි කියලා අපි තේරුම් අරගෙන ඒ අනිත්‍ය සංඥාව වඩා ගන්න ඕන. අපේ සංකා අනිච්චා යදා පඤ්ඤායි පස්සති ඒක දකින්න තියෙන ප්‍රඥාවේ නෝනින් දකින්න ඕන. ඇස් දෙකින් දකින එකක් තියෙන්නේ. ඇස් දෙකින් දකින පමණින් යමක් යමක් අවබෝධ කරන්නේ නෝනින් දකින කෙනා තමයි අවබෝධෙ පිහිටන්නේ. එතකොට ඇස් දෙක දැන් මගේ දිනුවේ මම එක පාට කලකිරෙන්න බෑ. එක පාට මම අතාරින්න බෑ. එහෙම අවබෝධෙ පිහිටන්නේ නෑ. ඇය වෙලෙම ඊයි කපනවා කොටනවා මහනෝනේ. මේ වෛද්‍යවරු ඔපරේෂන් කරනවා. ඉතින් මේ ශරීරය දකින්නවනේ කැලේ කපනවා, කොටනවා, ආයි බද්ධ කරනවා. නමුත් අනිත්‍ය අවබෝධ වෙන්නේ නැහැ. ඒත් අනිත්‍ය කියන එක වෙනස් වෙනවා කියන එක අවබෝධ කරගන්න දෙයක් මොකෙන්ද? පඤ්ඤාය පස්සති. නෝනින් දකින්න ඕන එක. සදා පඤ්ඤාය පස්සති. නෝනින් දකින්න ඕන. එතකොට තමයි අතනින් නිද්ද දුක්ඛේ. අන්න එතකොට යා මේක දුකක් කියලා තේරුම් ගන්න එදාට. ප්‍රඥාවෙන් දකින දවසට ප්‍රඥාවෙන් පිරිසිදු දකින දවසට මේ ජීවිතයේ දුක කියලා ඒ යථාර්ථතාව බෝධියට පැමිණෙනවා. ඒ සමංගෝ විසුද්ධිය. ඒ ඒ එයමයි අමා නිවන්ට මාර්ගය. එයමයි අමා නිවන්ට මාර්ගය. ඒ නිසා බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තුල ඒ අනිත්‍ය සංඥාව අපි දිනු කරන්න ඕනේ. දැන් මේ චිත්ත ගෘහපති අනිත්‍ය සංඥාව දිනු කරපු නැද්ද? දිනු කරපු කෙනෙක් නිසානි. එයාට අර වගේ මහා ප්‍රාර්ථනාවක් කරන්න කියලා ඊමක් කළාට පස්සේ එයා ඒ ප්‍රාර්ථනාවට දුන්න පිළිතුරින් අපිට පේනවා එයා හොඳට මේ අනිත්‍ය සංඥාව තුළ පිහිටපු මිනිස්සුක වෙන්න ඕන. නැත්නම් හා අනේකමයි තමයි මම ප්‍රාර්ථනා කරන්නම්. අනේ මතක් කරගන්න කියලා කියන්න බෑ. නමුත් එහෙම දෙයක් යායකටින් ප්‍රකාශ වුණේ ඊට පස්සේ එහෙම කියවයි කියලා ඥාතියින්ට පවා දැන් තේරුණා මේ මේ මේ විදිහට කියවේ අසවල් දෙවරුන්ට කියලා ඥාතියින්ට පවා තේරුණා. ඊට පස්සේ වට වෙලා හිටපු ඥාතියින් පාසුකට ලැස්තුනේ නෑ. අද එමන පාසුකට ලැස්තුනේ. ඥාතියින් මොකද කළේ? ඥාතියින් ප්‍රකාශයක් කරනවා. ඒක හරි වටිනවා. ඥාතින් කියනවා චිත්තගෝපතියාට තේනෙහි අයිය පුත්ත අම්මේ ඕවදේසීති එහෙනම් අපගේ පින්වත් ආර්ය පුත්‍රයන් ආර්ය පුත්‍රය අපට අනුශාසනා කරන්ට දැන් මේ කාටද කියන්නේ මරණාසන්න වෙලා මේ ලෙඩ ඇඳේ ඉන්න ලෙඩෙකුට මේ කියන්නේ ඊට පස්සේ අනේ ආර්ය පුත්‍රය අපට අනුශාසනා කරන්ට කිව්වා ඔන්න ඊට පස්සේ කෙටි අනුශාසනාවක් කළා. මොකද්ද අනුශාසනාව? තස්මා හියෝ ඒවං සික්කිතබ්බං. එහෙනම් ඥාතිවරුනි ඔයගොල්ලෝ මේ විදිහට සංවර වෙන්න හොඳයි. මේ විදිහට ඔයගොල්ලෝ තියෙන හික්මෙන්ට හොඳයි. බුද්ධේ අවිච්ඡප්පසාදීන සමන්නාගතෝ භවිස්සාම. ඔයගොල්ලෝ මුලින්ම කරන්න ඕන දේ තමයි ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිළිබඳව නොසෙල්ලෙන ප්‍රසාදය පිටරගන්ට කිව්වා. පළවෙනි කාරණේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ පිළිබඳව නොසැලෙන චිත්ත ප්‍රසාදේ පහන් සිත ඇති කරගන්න කිව්වා. ඊළඟට කියනවා ධම්මේ අවිච්ඡ ප්‍රසාදෙන සමන්නාගතෝ තථාගතයන් වහන්සේගේ බුද්ධ වචනය ගැන පහන් සිතක් ඇති කරගන්නට කියනවා. ඊළඟට තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා මෙබඳු පිරිසක් කියලා අවබෝධයෙන් මහා සංඝයා ගැන පහන් සිතක් ඇති කරගන්න. ඒ පහන් සිතට කියන්නේ මොකද්ද? අවිච්ඡප්පසාදය. ඒක ආයි පස්සේ වෙනස් කරන්න තියෙන එක ආයි පස්සේ වෙනස් වෙන එකක් නෙවෙයි. එතකොට මනාකොට මේ බුදුරජාණන් වහන්සේගෙන චිත්ත ප්‍රසාද ඇති කරගත්තා නම් කෙනෙක් ආකාරවතී සද්ධාවට පැමුණා නම් ඒ සද්ධාව පින්වත්නි කවදාවත් කාටවත් පාවන දෙන එක පාවන දෙන එකක් නෙවෙයි. තමන්ගේ වාසියට ලාභයට ඒක වෙනස් කරන එකක් නෙවෙයි. තිසරණේ පාවල්ල වෙන ආගම් වලට ගිහිල්ලා කසාද කරගන්නේ. තිසරණේ පාවල් දීලා ගිහිල්ලා වෙන තැනකින් රස්සා ගන්නෑ. තෑගි බෝබෝල් කකරන්ත හඩුවලට රැසිකිලි පොහොච්චුවට තුන පහ වලට තිසරණේ පාවල දෙන්නේ නෑ. ඒ පවල දෙන්නේ තියෙයි. අවිචක්‍රසාදය. පහන් සිතක් තියෙන නොසැලෙන. ඒක ඉන්ද්‍රපීඩයක් වගේ. පොළේ හිටවපු පොළොවේ හිටවපු ගල් කණුවක් වගේ. ඒ පහන් සිත. අන්න මේ පහන් සිත පිටකර ගන්න කියනවා. කවුරු ගැනද? තථාගතාරහත් සම්මා සම්බුදුරජුන් ගැන. ඒ ශ්‍රී සද්ධර්මය ගැන. ඒ ශ්‍රාවක සංරුවන ගැන. චිත්ත ප්‍රසාද ඇති කරගන්න කියනවා. ඊළඟට චිත්ත ප්‍රූපතිය ප්‍රකාශ කළා එක්පමණක් නෙවෙයි. ඥාතිවරුනි පින්වත් ඥාතිවරුනි හොඳට දෙයිය ධම්මං සම්බන්නම් අපට විබත්තං භවිස්සත. හොඳට දන් දෙන්න කෙනෙක් වෙන්න. හතරවෙනි ගුණය. හොඳට දන් දෙන කෙනෙක් වෙන්න. ලෝභය අතාරින්න, මසුරුකම අතාරින්න. මසුරුකම කියලා කියන්නේ පින්වත්නි මේ Taman සතු දේවල් තව කෙනෙකුට දෙන්න දෙන්න කැමති නෑ. තමා සතු දේවල් තව කෙනෙක් අරගෙන පරිහරණය කරන් කරනවා දකින්න කැමති නෑ. එහෙම මානසිකත්වයක් නැද්ද මේ මිනිස්සු ළඟ? Tamanට අයිති දේ තව කෙනෙකුට තව කෙනෙක් ගන්නවට හෝ తాවකාලිකවත් අරගෙන පාවිච්චි කරනවා දකින්න කැමති නෑ. ඒ සංකල්පෙන්නේ කාටද? මසුරු කෙනාට. දැන් සමහර වෙලාවට ඕක ගන්න එපා. ආහ ඕක ගන්න එපා. ආ මේ අඳුම මගේ මේක අඳින්න එපා. ඒ තමන්ගේ සතු දේවල් තව කෙනෙක් తాවකාලිකව ගන්නවට කැමති නෑ. ඒ මසුරු හිතේ තියෙන ලක්ෂණ. ඒ මසුරු සිතින් බැහැර වෙන්න කියනවා. මසුරු සිත බැහැර කළා දන් දෙන දන් දෙන කෙනෙක් වෙන්න කියනවා. බුදුරජාන් වහන්සේ වදාළේ නවී කදරියා දේවලෝකං වදන්ති. මසුරු මිනිස්සු, ලෝභ මිනිස්සු තුන්වත් කවදාවත් දෙව්ලොව අහලකට යන්නේ නැහැ. නවී කදරියා දේවලෝකං වදන්ති. බාලා නප්පසංසන්ති දානං මෝඩ මිනිස්සු දානයට ප්‍රශංසා කරන්නේ දෙනකොට බනිනවා. එහෙමයි මුණ ගැහිලා නැද්ද? දෙනකොට බනිනවා. උන්ට පිස්සු වත්තම් කම්බ දෙනවා. "ඔව් අපට දීපල්ලකෝ." බෙදන්නේ කියලා අර දෙන දීමනාවට ගරහනවා. පද හදනවා, බනිනවා, විචිනී කරනවා. දාන ක්ලෑස්ටි කරනකොට එක එක විචිනිල්ල කරනවා. එහෙමයි නේද කාර්යාලවල ඉන්නේ. ඕන පදන් ඉන්නවා. තැන් තැන ගිල කුටු කුටු කරලා බයිනවරකට විරුද්ධව උන්ට පිස්සු මල්ලි කුටු කරනවා දීලා ඉවර වෙන්නේ කියලා බයිනවා. එතකොට ඒක හේතුව තමයි මේ මේ දෙන්න තියෙන දෙන්න තියෙන අකමැති ස්වභාවය. ඒතර නවී කදරියා දේව ලෝකං වජන්ති බාලන් අපසංසන්ති දාන. මෝඩ මිනිස්සු කවදාවත් පින්වත් දානීයට ප්‍රශංසා කරන්නේ නැහැ. දීරෝච දාන අනුමෝදමානෝ තේනේවසෝ හුස්සුකී පරත්ත. ප්‍රඥාවන්ත කෙනා තමයි ප්‍රශංසා කරන්නේ. ප්‍රශංසා කරනවා පමණක් ඥානවන්ත කෙනා තමයි දන් දෙන්නේ. ඒ හේතු කොටගනේ ශ්‍රාවකයා මරණින් මතු සුවපත් ලෝකයක උපදිනවා කියලා භාග්‍යතුන් වහන්සේ වදාළා. එතකොට පින්වත්නි ඔබත් මේ ජීවිතය තුළ ඇති කරගන්න ඕන ගුණධර්ම හතරක් මේ කියවේ. කියන්නේ සෝතාපන්න වුණා නම් කෙනෙක් එයා තුළ මේ හතර තියෙනවා. මොකද්ද? බුද්ධිය අවිච්ඡප්පසාදේ. ධම්මිය අවිච්ඡප්පසාදේ, සංඝිය අවිච්ඡප්පසාදේ. ඒ වගේම ඡාග සම්පත්තිය. ඒක නිසා ඔබ මේ අද කියා දුන්නු වටිනා ධර්ම කාරණා ටික මනාකොට හිතේ දරාගෙන ඔබත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි චිත්ත ප්‍රසාදය දිනු කරගෙන ධර්මයේ පිළිබඳ චිත්ත ප්‍රසාදය දිනු කරගෙන සංගයා පිළිබඳ චිත්ත ප්‍රසාදය ඇති කරගෙන හොඳට දන් දෙන කෙනෙක් බවට පත් වෙලා ගෞතම බුදු ශාසනයේ ඔබ සිළු දෙනාටම තුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කර ගැනීමට වාසනාව ලැබේවා සාදු සාදු තින් ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු බුද්ධ ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු බුද්ධ දේශනං ආකාශත්ථා ච බුම්මත්ථා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු මං පරං හැමදිනාටම සිරුවන් සරණයි සාදු සාදු සාදු පිටත් මේ එවුම් සභාව දේශනාව සිදු කළ පොල්ගහවෙල පොලේපිටිය ශ්‍රී විජයතුංගාරාම විහාරවාසී රාජකීය පඬිත පූජ්‍යපාද දේවාලයේකම විනීත කරුණීය සම්මාහසයට නිදුක් නිරෝගී චිරජීවනයේ සරසේවයි අපි සියලු දෙනා සාදුනාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු මේ ප්‍රාර්ථනාව සමගින් බෞද්ධ නාලිකාවේ මහනුවර අස්කිරි කේටිගේ රජභාවය ස්ථානයේ පිහිටි ප්‍රාදේශීය කාර්යාලය මූලිකත්වයෙන් ඔබ වෙත ගෙනා මේ උතුම් සතර දේශනාව මෙලෙස නිමාවට පත්වනවා වෙනත් ඔබ සමට සම්මා සම්බුදු සරණයි